ජලගලීන් තත්ත්ව හේතුවෙන් කාල සහ මාතර දිස්ත්‍රික් වලින් පුද්ගලයන් 18917 දෙනෙක් පීඩාවට පත්වීම සිදු වෙලා තියෙනවා. නමුත් ආරක්ෂිත ස්ථානවල පසුවන්නේ මාතර දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථාන දෙකක් පුරා පුද්ගලයන් 15 දෙනෙකුත්, ගාල්ල දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථානයන් පහක් පුරා පුද්ගලයන් 188 දෙනෙක් පමණයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි 14කුත්, අර්ධහානි 52කුත්, මාතර දිස්ත්‍රික්කයේ පූර්ණ හානි 59කුත්, අර්ධහානි 107කුත් වාර්තා වෙලා පවතිනවා. මදුල දිස්ත්‍රික්කයේ වැලිබඩ ප්‍රදේශයෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ තාවකාලික ආරක්ෂිත අමාත්‍යව ස්ථානික සභා තිබෙනවා නායම් අවදානම මත ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිවේදනය තවමත් බලංග වෙනවා 117 දුරකථන අංශයේ පැය 24 පුරාම සියලු තොරතුරු සඳහා ළඟාගේ හැකියි